අද දේශකයන් වහන්සේ බම්බලපිටියේ වජිරාරාම විහාර වාසී පූජ්‍ය පියදස්සී ස්වාමින්වහන්සේයි. Thank you.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 යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං गच्छामि सत्यन्ति धम्मं शरणं गच्छामि सत्यन्ति सङ्घं शरणं गच्छामि सत्यन्ति सङ्घं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා සාමිච්ඡා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාන්සාර සමන්තා චක්ක භගවාලීසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා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 තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතින් ඒ దేవතාවරු ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ගැන මේ මංගල කාරණා ගැන ඇසුවා. ඒ නිසා තමයි මේ මංගල සූත්‍රයේ මුලටම තියෙන්නේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං රූහි මංගල මුත්තමං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 අපේ අඥාන නුවණ නැති අසත්පුරුෂ ඇත්තන්ව ආශ්‍රය කරන්ට එපාය. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා එහෙනම් බුද්ධ ආගමේදී මේ මෝඩ අසත්පුරුෂ ඇත්තන් ඇහැකට දානවාද කියලා. ඒකට පුත්‍රය මේකයි. තමන්ට පුළුවන් නම් ඒ අඥාන අසත්පුරුෂ බාලයන් ආශ්‍රය කරලා ඔවුන්ව හදාගන්න ඒක එහෙම ඇත්තන් ඒ වැඩි කරන්න ඕන. ඒ ඇත්ත ආශ්‍රය කළාට තමන් අමාරුවේ වැටෙන්නේ නැති ශක්තියක ශක්තියක් තිබෙනවනම් ඒ තත්වයෙන් ඉන්නවනම් ඒගොල්ලන්ට අනුකම්පා කරලා ඒගොල්ලෝ හදා ගන්න ඕන. මුත් සාමාන්‍යයෙන් බැලුවාම පරිස්සම් වෙන්න ඕන. එහෙම අඥාන අසත්පුරුෂ නපුරු නරකයන්ගේ ආශ්‍රයයට ගියාමෙන් තමන් අමාරුවේ වැටෙන්න පුළුවන්. දැන් බෝ වෙන ලෙඩ්ඩු ඉන තැනට මිනිස්සු යන්න බයයි. නමුත් පින්නතනේ දොස්තර මහත්මිය වෛද්‍යවරයෙක් යනවා. ඒ වගේම තමන් කොච්චර ආශ්‍රයයට වැටුණත් අර අසත්පුරුෂයා අර අඥාන මිනිසයා එක්ක තමන් ඒවෙන් යට වෙන්නේ. අන්න එහෙම චිත්ත ධෛර්යය, චිත්ත দমনයේ තිබෙන ඒ අය අර ඇත්තන්ටත් අනුකම්පා කරලා හරි ගස්ස ගන්න ඕන. ඒ වගේම අර පණ්ඩිතානංච සේවනා කිව්වහම හොඳට නුවණ තියෙන සත්පුරුෂ ඇත්තු. ඔතන නුවණේ කිව්වහම, උගත් කිව්වහම බුද්ධාගමේදී පෙන්නනවා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 අපි ඒ ගාථායම තියෙනවා පූජාච පූජනීයානං කියලා තව මංගල කාරණයක් පිළිය යුත්තන්ට පුදන්තේ සැලකී යුතු ඇත්තන්ට සලකන්තේ ගරු කටයුතු ඇත්තන්ට ගරු කරන්තේ එහෙම කළාම තමයි අපට ඒ ඒ අවස්ථාවේ සැලකිලි ගෞරව ලැබෙන්නේ ඒක බොහොම මහත්ම ගතියක් පින්නතුනි සැලකී යුත්තට ගරු කටයුතු ඇත්තට එහෙම සැලකීම ගරු කිරීම ඒක මහත්ම ගතියක් සීලාචාර සමාජයේ තියෙන දෙයක්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 පුත්ත ස්නේහං නාම බන්තේ චවින් චින්දති චවින් චෙත්වා මං සංචින්දති මං සංචෙත්වා නහරුන් චින්දති නහරුන් චෙත්වා අට්ඨින් චින්දති අට්ඨින් චෙත්වා අට්ටි මිඤ්ඤං ආහච්ච තිට්ඨති මේ දරුවන් කෙරෙහි හොඳ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තියෙන ආදරේ ස්නේහය ප්‍රේමය ලිංගතුකම හිතවත්කම සම්මස්නහර ඇට ඇට මිදුළු වස්ස කියලා හැපිලා තිබෙනවා කියන්නේ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 විශාල මේ ආందోලනයක් ඇති වෙලා තිබෙනවා. ඒ මව් කුසේදී තියෙන දරුවෙක් නැති කිරීමත් ප්‍රාණඝාතයක්. ඉතින් එතකොට ඕම කරන්ට ගියාම දරුවන් කෙරෙහි තියෙන ඇල්ම ආදරේ තුනී වෙලා යනවා. කිසිම ගණනක් නැතුව යනවා. ඒ නිසා මේ මව්පියන් දරුවන් කෙරෙහි තිබෙන ආදරේ සැලකිල්ල ගැන ඉස්සෙල්ලා කියුණා. එහෙමනම් කවදාවත්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 ඒ නිසා ඒ දරුවට කරන්න ඕන තනියම අරගෙන කතා කරන්න ඕන. බොහොම ආදරෙන්. අන්න අයියා අක්කා මල්ලි නංගි ඉගෙන ගන්න දක්සයි. ඒත් මහන්සි ගන්න ඕන කියලා ආදරයෙන් කතා කරලා හදන්න ඕන. මෙයා බොහොම මානසික කාරණා පිළිබඳව. ඔය පොඩි කාලේ දරුවන්ට සෑහෙන ප්‍රමාණයට ආදරය ප්‍රේමය නොලැබී ගියාමත් ලොකු නා බොහොම දරුණු දේ කරනවා. මනෝවිද්‍යාඥයන් හොයාලා තියෙන කාරණයක් තමයි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 ඕක තුන් විදිහකට ශබ්ද කරනවා. සාඩිසම් කියනවා, සේඩිසම් කියනවා, සැඩිසම් කියනවා. දැන් ඔන්න ඕක සිංහලට ඇවිත් කියනවා සිංහලෙන් ওই වචන කියන්නේ සාඩිසමය. ඒක තියෙනවා ඒ පාරිභාෂික වචන මුත්‍රේ පුද්ගහපු පොත් තියෙනවා ඒ පාරිභාෂික වචන අරගෙන මනෝවිද්‍යාව පිළිබඳවත් අන්න ඒ වචනේ එහෙමම සිංහලට අරන් කියනවා සාදිසමය. කියන්නේ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 තව විදිහක මේක අනියම් කාමාසාවක්. උන්න ඕවා බලාගෙන ගියාම පින්නතුනේ මේ මිනිස්යාට අනුකම්පා කරන්න ඕන. එහෙම මිනිස්යන් ඔය දැනීමකුත් ලබාගෙන අර විදිහේ අකරුණාවන්ත අමානුෂික දේ කරන්නේ එයා මානසික ලෙඩෙක් තරමක. ඒ නිසා මනෝවෛද්‍යවරයෙන්ගෙන් බෙහෙත් තරම් දෙන්න. හයාව හරිගස්සන්න ඕන.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 ඒ නිසා අර හදවතට ඒ සිතට පින්නතනේ ඕන කරන කෑම ධර්මයක් වමනා කරනවා. ඒ බුද්ධිය එක්ක ඒ ධර්මයක් එකට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ හොඳ හිත ඇති මෝඩයා. මිනිහා බොහොම හොඳයි මෝඩයා. ඒක බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ ගල් හදවතක් තියෙන උගතක්.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 අනේ ඒකයි මා මුලින් කිව්වේ මුල ඉඳලා පොඩි කාලේ ඉඳලාම උම පරිස්සමෙන් ඒ දරුවන්ට අනුශාසනා කරන්න ඕන. ලොකු වුණාට පස්සේ නෙවෙයි. පොඩි කාලේ සුරතල් කරලා ඉල්ලන ඉල්ලන එක දීලා ඕන විදියට හැසිරෙන්න ඇරලා ඔන්න ලොකු වුණාම එනවා. මෙහෙම වෙනවා, හරම වෙනවා කියලා. ඒකර මුලින් කියපු කාරණා ටික පින්නතුන් හිතට ගන්න ඕනේ. ඔන්න එතකොට මේ සමාජයේ මුල පුරන්නේ ඒ පොඩි සමාගමෙන්, පවුලෙන්. එතන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්,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 බීලා බීලා ගෙදර එනකොට පින්නොත් මේ මිනිස්සර සිහිය කල්පනා මුකුත් හරිම වදයක් ඉස්සරහ දෙයක් කරදරයක් පීඩාවක් අර භාර්යාවට අර අම්මට අර දරුවෝ බය වෙලා නොඑක් විදිහේ කරදරවලට මුණ පානවා එතන අපායක් අර gedara මූලිකයා සභාපති අර විදිහට එනවනම් දැන් අපි ඔය ගම්බද පාසල් වලට ගියාම එහෙම පින්නතුණි අහනවා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 తీරනවා. හැබැයි ඒකට ඇබ්බැහි වුණාට පස්සේ ඇත්ත තමයි ඒක නැතුව මුකුත් කරන්න බෑ. අර ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තිබෙන බොහොම ලස්සන කියමනක්. ඒ ඉංග්‍රීසි භාෂාවෙන වාක්‍ය සිංහලට දැම්මම මෙහෙමයි. ඉස්සෙල්ලා මිනිහ අඩියක් ගන්නවා. ඊළඟට අඩිය අඩියක් ගන්නවා. ඊට පස්සේ අඩිය මිනිහව ගන්නවා කියලා. ওই ඉංග්‍රීසි කතාවේ තේරුම ඕකයි. ඉස්සෙල්ලා ගන්නවා පොඩි අඩියක් ඊට පස්සේ තව එකක් ඕන කරනවා. අඩිය අඩියක් ගන්නවා.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 ඉතින් සමාජ ජීවත්ව ඉන්න අපි මිනිස්යන් හැටියට ඒ වැඩ කරන්න ඕන. එතකොටයි සමාජයක් ගෙනියන්න පුළුවන් වෙන්නේ. පින්තුන් අහලා තියනවාද? කූඹින් ගැන පොත් කියලා තියෙනවා. වේයන් ගැන පොත් කියලා තියෙනවා. ඒ කූඹින් වේයන් ඔවුන්ගේ සමාජයේ ඔවුන්ගේ ජීවිත ගෙනියන විදිය ඔක්කොම සොයලා තියෙන මිනිස්යන් පරිේෂණ කරලා පොත් කියලා තියෙනවා. බොහොම සාධාරණ විදියට ඒ බොහොම ක්‍රමානුකූලව කියන ඒ සත්තුන්ගේ වැඩ පිළිවෙල ගෙනියන්නේ.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 සබ්බේ භූතා අනුමෝදාන්තු සබ්බේ සත්තා අනුමෝදාන්තු සබ්බ සම්පatti සිද්ධියා සෑම දිනාටම උතුම් නිවන් සුව ධර්මාවබෝධයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වුවේ බම්බල පිටියේ වජිරාරාම විහාරවාසී පූජ්‍ය පියදස්සී ස්වාමින්වන් වහන්සේයි.